තස්ස භාවෙන් තස්ස බහුලී කරුණ තස්ස සබ්බ භව යෝනි ගති පිති සත්තාවාසේසු නේව ස්ථානං න ලේනං න ගති න ප්‍රතිසරණං පඤ්ඤාය ඒ භයතුපත්ථාන ඥානය ඇති වුණු ඒ යෝගාවචරයා තුන අවස්ථාවේදී ඒ ඥානය නැවත නැවත සේවනය කරන්න. කියන්නේ ඒ ඒ නුවණින් යුතුව සංස්කාරයන් පිළිබඳව ඒ විදර්ශනාව පවත්වන්නේ ඒ නිසා මේ ආසේවන් තත්ත, භාවෙන් තත්ත, බෞලීකරණ තත්ත කියන මේ වචන තුනක් දක්වනවා. ආසේවනය කරන්නා හත, වඩන්නා හත, බහුල වශයෙන් පවත්වන්නා හත කියන තේරුම. එයින් අදහස් කරන්නේ ඒ ඒ නුවණ නැවත නැවතත් නැවත නැවතත් ඇති කරගන්නේ ඒ සංස්කාර ධර්මයන් ඒ භයයට කරුණු වශයෙන් විදර්ශනා නුවණින් බැලීම. يعني ඒ ඒ නුවණ Tamanට ඇති වෙනවා ඒ අවස්ථාව. සියලු භවයන්, සියලු යෝනි, සියලු ගති මේ ගන්නවනේ සියලු භවයන් කියන විට භවය ත්‍රිවිධ භවයක් දක්වනවා නැත්නම් නවවිධ භවයක් දක්වනවා. ත්‍රිවිධ භවයේ කියවේ රූපා රූප කාම රූපා රූප කියන ත්‍රිවිධ භවය. ඒ තුනයි ඊළඟට ඒ සංඤී භව අසංඤී භව නේව සංඤී නා සංඤී භව ඒක රූපාර භව චතුෝකාර භව පංචකෝකාර භව එයින් අදහස් කරන්නේ මේ කාම රූප අරූප කියන මේ භව ප්‍රේම තමයි තවත් විදිහ වලින් දක්වන්නේ ඒ එහෙම දක්වන විට භව නවයක් කොටද කියනවා. නව විදයි. යෝනි කීවේ ඒ අණ්ඩජ ජලාභුජ සංසේදජ උපපාතික කියන යෝනි සතරක් කියනවා. ගති කීවේ පංච ගති. දිව්‍ය මනුෂ්‍ය නිරය පිරියක් പ്രേත කියන ඒ ගති. තිති කියලා කියවේ විඥාන තිති කියන. ඒවා සතක්. ඒක දක්වන සත්ත්ව විඥාන තිති. අර නානත්ත් කාය නානත්ත් සංඤ්ඤා ආදි වශයෙන් එන. ඒ වගේම නව සත්තා වාස. සත්තා වාස කියන්නේ සත්‍යයන්ගේ ආවාස. නවයක් දක්වනවා. ආවාස කියන්නේ සත්‍යයන් වාසය කරන තැන්. ස්ථාන වශයෙන් නවයක් දක්වනවා. ඒතර මේ නානත්ත් කාය නානත්ත් සංඤ්ඤා ආදි වශයෙන් ගෙන ඒ ඒ විඥාන පිටිවලට ඇතුළත් නූනු ඒවත් මේ සත්වාස වලට ඇතුළත් වෙනවා. එහෙම ඇවිත් තමයි නවයක් වෙන්නේ. නේවතාන ඒ තැන්වල කිසිදු ආරක්ෂාවක් ඒවා තානේ කියන්නේ රැකවරක්. තාන ලේන කියලා කිව්වේ Tamanට ඒ දැන් බියට කරුණක් වුණාම يعني මුළු දැන් අපට උනා යම් කිසි අවස්ථාවකදී යමක් පිළිබඳව භයටපත් වෙනවා. ඒ ඒ භයටපත් වූ තැනත්තා යම් කිසි පිළිසරණක් සොයනවානේ. ඒ කියන්නේ භයෙන් භයෙන් භයෙන් භවකාලිකව හෝ මිදෙන්නට යමක් සොයනවානේ. ඉතින් මේ භයට يعني මේ ස්කන්ධ පංචකයේ නැමැති භයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන මේ සත්‍යයන් නිසා ඒ ස්කන්ධ පංචකය යම් තැනකද නැත්නම් ස්කන්ධ පංචකයන් අතුරෙන් යම් ස්කන්ධයක් යම් තැනකද ඒ තැන බියට කරුණු තිබෙනවා විසක සනසීමට කාරණයක් ඇති තැනක් නෙවේ. ඒ නිසා මේ බියටපත් තැනට ආරක්ෂා ස්ථානයක් වශයෙන් සොයා ගන්නට කිසිදු තැනක් නැහැ. මේ ස්ථාන අතුරේ සබ්බ භව, සබ්බ යෝනි, සබ්බ ගති, සබ්බ විඥාන ස්ථಿತಿ ශබ්ද සත්තාව ඒ කියන එකකවත් නැහැ රැකවරණය ආරක්ෂාවක් නැහැ තාම ලේ ඒ ඒකේම එන එකක් තමයි තාම ලේන ඒ ඒවා සිංහල කරලා තියෙන්නේ කොහොමද ඒ තානයක් ලේනියක් කියලා දක්වලා තියෙනවා ආරක්ෂාවක් නැත ලේන කියන එකට ඒ කියන්නේ සමහර ඒ අර දැන් කවුරු හරි සමහර විටක කුඩා ළමයි දැක්ලා තියෙන අම්මා හරි තාත්තා හරි කූටුවක් අරගෙන ගහන යන විට කාගේ හරි ළඟට ගිහින් එල්ලීලා පස්සට වෙලා ඉන්නවා බේරෙන්න. ඒ විදිහේ බේරෙන්නට පුළුවන් තැනක් නැහැ. මේ සංසාරයේ තුඩ ඒ හැම තැනකම තිබෙනවා. ඒ සසර නම් සංසාරේ නම් සංසාරයේ ජීවන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය නම් එතන තිබෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස කියන මේ කියන දුක් වලින් යුක්තයි. ඒගයි සියල්ල ගෙමෙන්න හෝ එයින් සමහරකින් හෝ යුක්ත ස්ථානයක් කොයි තැනක්. ඒ නිසා ඒ ආරක්ෂා ස්ථානයක් කියලා ගන්නට තැනක් නැහැ. කෙනෙක් හිතුවොත් නේව සංඥානා සංඥායතනය මේ සියලුම දේවලින් ආරක්ෂා ස්ථානයයි කියලා නෑ එතන උපදිනවා වගේම එතනින් මැරෙනවා. ඒ නිසා ඒ රැකවරණයක් නෑ කොතන. ඒ බව ඒ විදර්ශකයාට වැටහෙනවා. සබ්ද භව යෝනි ගති පිටි සත්තා වාසේසු නේව තානං න ලේනං න ගති න පටිසරණ. පිළිසරණක්ද නැත්තේ කියලා. සම්ති සංඛාර හේතුකා අනත්තතෝ රක්ඛන සංඛාර හේතුකා අනත්තතෝ සංස්කාරයන් හේතු කොටගෙනයි තිබෙන්නේ අනාත්ම බව. ඒ කියන්නේ සංස්කාරයන් ගෙන්නම් යමක් යුක්ත සංස්කාරයෝ නම් ඇත්තේ. එතන නෑ ආත්මය. ඒ අනත්තතෝ ඉතින් ඒ අනාත්ම වශයෙන් ආරක්ෂාවක් නම් නැහැ. ආත්ම නම් ආත්මය කියලා ගන්න ඕනේ තේ එතන රක්ෂාවක් තියෙනවනේ. තමාය මමය කියලා ගන්නට. එහෙම බවක් නැහැනේ. රක්ෂණ. මේව පඤ්ඤායති සබ්බ භවාදීනං ආදී සාදීනවතාය ඒක සතිසත්ත. මොකද සියලුම භවයන්ගේ ඒ භව යෝනි ගති පිටි විඥානත් පිටි සත්තාවාස කියවනේ ඒ සියල්ලෙහිම සාදීනවතාය ඒ හැමකෙකම තිබෙන්නේ ආදීනව. ආදීනව සහිත බැවින්. ඒක සවිසත්තා. ඒ හැම තැනක්ම එක වගේ. ලේනන්ති තස්ස පරිහරණ තානාය උපලීයන. තස්ස පරිහරණ තානාය උපලීයන. කියන්නේ ඒ ඔහුට නැත්නම් කවුරු හරි මේ මේ විදසුන් වඩන තැනත්තාට පරිහරණ තානයි. ඒ පරිහරණය කිරීම වශයෙන් තිබෙන ආරක්ෂාවක් ආරක්ෂාවක්ද නැත. එනේ කිසිවක් පිළිබඳව ඒ කොයිතැනක වුණත් මේ ස්කන්ධ පංචකය නම් පරිහරණය කරන්නේ ඒ පරිහරණය කිරීම වශයෙන් එයින් ලැබෙන රැකවලක් නෑ. දැන් ආරක්ෂා කිරුවත් දැන් බෙද නොවි ඉන්නට, බඩගනි නොවි ඉන්නට, එහෙම නැත්නම් ඇති වුණු එක නැති නොවි ඉන්නට එහෙම පුළුවන් කමක් නෑ. ගති इति පදත්තං ගන්තබ්බත්තාන මේ ගති කිව්වේ මේ ඒ සඳහා ඒ කියන්නේ ආරක්ෂාව සඳහා යම් තැනකට යාවිතු නම් එහෙම තැනක්වත් නැහැ දැන් කෙනෙක් එහෙම සලකාගෙන යන්නේ සමහර විටක මේ මනුෂ්‍ය ගතියේ තිබෙන දුක් නිසා ඒ මනුෂ්‍ය ගතියෙන් ඉවස්ව දිව්‍ය ගතියට යන්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා ඒ සඳහා කටයුතු කරනවනේ නමුත් එහිත් තිබෙන්නේ ආදීනව වශයෙන් බැලුවම මිනිස් ගතියෙහි තිබෙන ආදීනව මිනිස් ගතියේ වල තිබෙන්නේ පංචස්කන්ධය. එහිදි තිබෙන්නේ පංචස්කන්ධයක්. එබැවින් ආදීනව වශයෙන් නම් ප්‍රධාන ආදීනවේ මොකක්ද? ඇති වෙන නැති වෙන බව. ඒකයි හිතිවෙන. ඒ නිසා එතනක් කියන්නට බෑ මේ ස්කන්ධ පංචකය මමයි කියලා. එතනත් එහෙම කියන්නේ. ආදීනවතාවය ආදීනව සහිත බැවින් <clears throat> පටිසරණන්ති තත්වේව පටිසරණත්තා දැන් පටිසරණය කියන්නේ පිළිසරණ කියන එකනේ පිළිසරණය කියන්නේ සමන්ත පිළිගෙන විපක්තිය දුක දුකෙන් නිදහස් වීමට පිළිගෙන ඒ පිහිටනේ පිළිසරණය එහෙම තැනකුත් නැහැ මේ ගති ආදී කිසිවක් පඤ්ඤායති සබ්බ භව යෝනි ගති පිටි නිවාස නිවාස ගතේසු සංඛාරේසු ඒක සංඛාරේති පත්තනාවා පරාමාසෝ වා නහෝති ඒ එබැවින්ම දැන් Tamanta ඒ කිසිදු තැනක ඒ කිසිදු තැනක කෙනෙක් කැමැතිනම් යම් පිළිපරණක් කැමැති විය හැකිනම් ඒ බඳු පිළිපරණක් ඒ කොහිවත් ලැබෙන්නේ නැහැ. එබැවින් සියලුම භවයන් සියලුම යෝනි ගති පිටි විවාස කියන කියන්නේ සත්තා වාස කියන මේ සියලුම සංස්කාරයන්හි සංඛාරීසු කියන්නේ සංස්කාරයන් අතුරෙන් ඒක සංඛාරේති එතකොට එක සංස්කාරයක ව පත්තනාවා පරාමාසෝවා නහෝති ඒවා ප්‍රාර්ථනා කිරීමක් පත්තනා කියන්නේ ඒකනේ නිවන් දක්මට ලැබේවා කියන එහෙම ප්‍රාර්ථනාවක් හෝ පරාමාසෝ පරාමාසෝ කියන්නේ ඒවා දෘෂ්ටි වශයෙන් ගැනීම හෝ තයෝ භවා වීතච්චිකංගාර පුන්න අංගාර කාසියෝ විය චත්තාරෝ මහා භූතා ගෝරවිස ආසිවිසා විය ඒ <clears throat> ත්‍රිවිධ භවය ඒ කාම රූප අරූප කියන ත්‍රිවිධ භවය වීතච්චිකංගාර පුන්න අංගාර කාසියෝවිය වීතච්චිකංගාරය කියන්නේ ඒ දැල් පිටවන්නේ නැති ගිනි දැල් නැගිනවනේ එහෙම නැති එහෙත් ගිනි අඟුරු ඇති ගිනි අඟුරු ඇති ගිනි අඟුරු වලින් පිරුණු අඟුරු වලවල් මෙන් ද එතකොට ගිනි අඟුරු වලින් පිරුණු වලවල් මෙන්ද චත්තාරෝ මහා භූතා ඝෝර ඝෝර විස ආසි විසාවිය සතර මහා භූතයෝ මහා ඝෝර විස ඇති සර්පයන් ආසි විසයන් නයින් මෙන්ද පංචස්කන්ධා උක්ඛිතාපික වදකෝ වදකාවිය ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පස ඔසවාගත් කඩු අතේ ඇති වදකයන් මෙන්ද එමේ වදකයාගේ අතේ කඩුව පිටේ නම් කොයි වේලාවේ හෝ කොටා මරණය කෙනෙක් වෙන්නේ ඒ වගේ තමයි ස්කන්ධ පංචකෙහි ස්වභාවය හැමතිස්සෙම නැතිවීම ස්වභාව කොට ඇති එකක් ඒ නිසා මේ ඒ පංචස්කන්ධයටම වදාරනවනේ බුදුරජාණන් වහන්සේ රූපය මාරේ වේදනාව මාරේක කියලා ඒ එක එකක් මාරු කියලා. ඒ නිසානේ දැන් මාරයන් පස් දෙනා ගැන කියන තැනදී පංච මාර කියන තැනදී එකක් නේ ස්කන්ධ මාර කියන්නේ. ස්කන්ධ මාර. ඒ රූපස්කන්ධය මාරේ. මාර කියන එකෙන් කියන්නේ මරණයනේ. ඒ මොකක්ද මැරෙන්නේ? ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවායි මැරෙනවා කියන්නේ. කන්ධා නිරුද්ධන්ති නචත්ති අඤ්ඤෝ කිය. මීට කලින් දවසක කියන ගාථාවක් තිබුණනේ. කන්ධාන භේදෝ මරණන්ති උච්චති. ස්කන්ධයන්ගේ භේදය තමයි මරණය කියන්නේ. එනිසා මේ දැන් මරණය ගැන දක්වන තැනදී මරණය කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාළන්නේ. ඒ ඒ අවස්ථාවේදී උන්වහන්සේ කෙසේද වදාළේ? මරණය කියේ <clears throat> යෝ когда යම්හා යම්හා සප්තනිකාය චුති චවනතා භේදෝ අන්තරධාමං මච්චු මරණං කාල ක්‍රියා කන්ධානං භේදෝ කලේවරස්ස වික්ඛේපෝ එහෙම වදාළන්නේ ස්කන්ධයන්ගේ භේදය ස්කන්ධානං භේදෝ ස්කන්ධයන්ගේ භේදය ඒක මර වෙනවා. එතකොට ස්කන්ධයන්ගේ අර එක සංතති වශයෙන් පැවතගෙන යන ස්කන්ධයන්ගේ ඒ සංතති විච්ඡේදයක් ඒ භවය පිළිබඳව සිදුවන්නේ ඒකටයි මේ මරණය කියන්නේ. එහෙම නැත්නම් නිර්තුරුමත් කෙනෙක් මැරෙනවයි කියන්නට ඕන මේ ස්කන්ධයන්ගේ බිඳීම වශයෙන් ගත්තොත්. හැමතිස්සෙම මේ මේ මොහොතේදී යම් කිසි රූප කොටසක් බිඳෙනවා නැති වෙනවා. ඒ වගේම සිතක් නැති වෙනවා. චිත්තචෛතසික ධර්ම. එතකොට මොනවාද එතකොට නැති වෙන්නේ? ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයෙන් යමක් මේ මේ මොහොතේදී නැති වෙනවා. ඒ වගේම උපදිනවත් තියෙනවා. උපදීමකුයි නැතිවීමකුයි දෙකම තිබෙනවා. ඒ එක එක මොහොතක. ඒ නිසා නිරන්තරයෙන් සිදුවන දෙයක් හැටියට දක්වන්නට ඕන. ඒ ඇතිවීමයි නැතිවීමයි. සමහරක් නැති වෙනවා සමහරක් සමහරක් ඇති වෙනවා. ඒ කියන්නේ යමක් නැති වෙන වේලාවෙදීම ඇති වෙන ඒවත් තිබෙනවා. ඈ ඇති වූ එක ඊට ආයත් ආයු කාලය ගතකොට නැති වෙනවා. ඒ එහෙම නැතිවීම හැම මොහොතක් පාසාම හැම තිස්සෙම සිදු වෙනවා. ඒ මොකද කලින් කලින් උපන් ඒවා ඒ ආයු කාලය ගතකොට නැති වෙනවා. ඉතින් එහෙමනම් తত্ত্বය කාටවත් කියන්නට බැහැනේ මේක මේ දේ පමණක් නැති නොවි පවතිනවායි කියලා. එහෙම කියන්නට බෑ. ඒක කොම නැති වෙන ඒ නිසා ඒ ස්කන්ධ පංචකය හරියට කඩුගත් අත්ඇති වද කියන්නේ උක්කිට කියලා කිව්වේ ඔසවාගත්තිය. වද කාව්‍ය ච අධ්‍යාත්මික ආයතනානි ශුඤ්ඤ ගාමූර්ය අධ්‍යාත්මික ආයතන 6 චක්කු සෝත ධාන ජීවහා කාය කියන මේ සය හරියට ශුන්‍යගාමෝ විය මිනිසුන්ගෙන් හිස් ගමක් වගේ දැන් සමහර විට ගම් මිනිසුන් අත්හැරලා යන්නේ අත්හැරලා යන ගම් පිරෙන්නේ එතකොට ඒ ගම ශූන්‍යයි මිනිසුන් නැහැ ඒ වගේයි මේ අධ්‍යාත්මික ආයතන 6 ච බාහිර ආයතනානි ගාමඝාතක චෝරාවිය. ඒ බාහිර ආයතන සය ඒ ගම් පහරන සොරුන් වගේ. සත්ත්ව විඥානක් කිතියෝ නවසත්තා වාසා ඒකාදසහි අග්ගීවි ආදිත්තං සම්පජ්ජලිසා සජෝති භූතාවියච්ච. ඒ විඥාන ස්ථಿತಿ හතක් නව සත්තා වාසයත් කියන මේවා ඒකාදසී අග්ගීහි 11 වැඩහැරුම් ගින්නෙන් ආදිත්තා සම්පජ්ජලිතා සජෝති භූතා ඇවිලෙන දිලියෙන ඒ ගිනිගෙන දිලියෙන මේ <clears throat> දිලියෙන්නාක් මෙන්ද එතකොට මොනවද මේ ගිනි ඒ ඒ සත්තා වාසය නව සත්ත්ව විඥාන ස්ථිතීන්ද නව සත්තා වාසයන්ද 11 දින්නේ දෙවෙනි 11 දින්නේ කියේ රාගාදී 11 දින්නේ රාග දෝෂ මෝහ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඒවටයි රාග ආදී 11 ගිනි කියන්නේ. ඒ 11 ගින්නෙන් දැවෙන හැමතිස්සෙම දැවෙන දේ මෙන්ද. එතකොට ඒ ඒ විඥානස්ථಿತಿ හත හා සත්තාවාස නවය කියන්නේ භවය කියන එකනේ. කොතනක වුවත් ඔය කියන ඒවට අසු වෙනවා. භවය කොයි භවයක් වුවත් කාම භවයේ වේවා රූප භවයේ වේවා රූප භවයේ වේවා මේ කියන ලද ඒවයින් යම් කිසිවකට ඇතුළු වෙනවා. ඉතින් ඒවා ඒ එකක් අත් නොහැර දක්වනවා මේ රාග ආදී 11 දින්නකින් දැවෙනවායි. කෙනෙක් හිතන්නට පුළුවන් රූප භවය අරූප භවය කියන මේවාට ගියාම ඒ රාග ආදී ගිනි නැtei කියලා. ඒක වැරදි. ඒ මොකද ඒ අයට තියෙනවා දැන් අරූප භවයේ උපදින අයට ඒ අරූප රාග ගින්න තියෙනවා. අරූප රාගය කියන්නේ අරූපී ස්කන්ධයන් පිළිබඳව ඒ අරූපී ස්කන්ධ උපදවා ගැනීම සඳහා අවශ්‍ය ඒ සංස්කාර කියන ඒ කර්ම පිළිබඳව ආසාවක් තියෙනවා. ඒ නිසා මේවා ලබන. ඉතින් ඒ ගින්න තියෙනවා. ඒකමනක් නෙවෙයි. ඉතින් අනිත් ඒවා ඒ ලෝභය නැද්ද? ලෝභය තියෙනවනේ. ලෝභය නැති කළ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ දැනත්තාට රාගෙ ගින්න ද්වේෂගින්නේ ඒ අවස්ථාවේදී නම් උපදින්නේ නැහැ. ඒ මොකද ඒක යටපත් කරලා තියෙන නිසා. ද්වේෂ මූල සිත් උපදින්නේ නැහැ. මානාභිය එවනෙත් වෙන්නේ නැහැ. ලෝභයත් එක්ක උපදින ධර්මයක් නිමාන. ඉතින් ඒ ගිනි, කෙලෙස් ගිනි තිබෙනවා. ඒකෝට රාගාදී ගිනි 11යි කියන විට රාගයේ ගින්නක් හැටියට දක්වන්නේ. ඒ රාගයත් එක්ක උපදලා තව ඒවා තියෙන ඒවත් ඒ ගිනි වශයෙන් පෙන්වන්නට ඕන. මානයත් එක්ක ගින්නා. ද්වේෂය ඉතින් කාම භවයේ නම් ඉවරුන්ට පවා ඒ ද්වේෂය ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඉතින් ද්වේෂය දක්වලා ඊර්ෂ්‍යාව පෙන්වන්නේ නැහැ නේද මෙතන? ද්වේෂය ගින්නක් වශයෙන් දක්වන්නේ. නමුත් මේ ද්වේෂයට වඩා ප්‍රමුඛ ස්ථානයක් ගන්න ධර්මයක් වශයෙන් ඊර්ෂ්‍යාව උපදිනවා. දැන් ඊර්ෂ්‍යාව උපදින්නේ කෙනෙකුගේ සම්පත පිළිබඳව. අන්‍යයන්ගේ සම්පත නුරුස්නා ගතියනේ. නුරුස්නා ස්වභාවය. ඒ අන්‍යයන්ගේ සම්පතම තමන්ට ඒ අනිෂ්ඨාරම්මණයක් කියලා. ඒ අනිෂ්ඨාරම්මණයක් වීම හිතු කොටගෙන ඒ අනිෂ්ඨාරම්මණය ගනු ලබන සිත කියන්නේ අනුන්ගේ සම්පත පිළිබඳව යෝනිසෝ මනසිකාරයක් පවත්වන්නට බැරි හේතු වෙන්නේ එය අනිෂ්ඨාරම්මණයක් වශයෙන් කියන ඒ අනිෂ්ඨාරම්මණයේ යෙල්දෙන ද්වේෂය ඇති වෙනවා. නමුත් මේ ද්වේෂය ඒ තරම්ම බරපතලයි කියන්නට බෑ. ඊර්ෂාවයි එතන උත්සන්න වෙලා තියෙන්නේ. ඉතින් ඊර්ෂාව ඇති වෙන්නට පුළුවන් කමක් නැහැ. ද්වේෂය නැත්නම්. ඒ ඊර්ෂාව ගින්න. නමුත් ඒක ද්වේෂ ගින්නටම ඇතුළත් කොට දක්වන්නේ. අනේ ඒ විදිහට ගන්නට ඕනේ. කෙලෙස් කියන ඒවා ගිනි. කවර දැන් අකුසල ධර්ම තිබෙනවා මේ චෛතසික වශයෙන් 14ක් දක්වලා ඒවා ඔක්කොම ගිනි හැටියට පෙන්වන්න බෑ. ඒ නිසා තමයි ඒවා දවන, තවන, පෙළෙන ධර්මයි කියලා කියන්නේ. අකුසලයෝය කියන්නේ අකුසල චෛතසිකයෝය කියන්නේ సంతානය, දවන, තවන, පෙළෙන ස්වභාවය. නමුත් ඒවායේ දැවීම, තැවීම කියන ඒවා වඩාම ප්‍රකටවන්නේ ඔය ලෝභ දෝෂ මෝහ කියන ඒවා. ඒනුතු මෝහයේ තිබෙන දැවීම බොහෝ විට පේන්නේ නැහැ. රාගය කියන ඒ ලෝභයේ ද්වේෂයේ නුත් සිදුවන්නා වූ දැවීම කෙනෙකුට බොහොම පැහැදිලි. ඒ අවස්ථාවේදී ඒක දැනගන්න පුළුවන්. තමන් ආපසු හැදී හෝ බැලුවොත් තමාට උපන් ඒ ලෝභය, මේ ලෝභය ඇතිවන ආකාර තිබෙනවා. අපි හැමතිස්සෙම ලෝභයට ලෝභය කියන නමම නෙවෙයි දෙන්නේ. නේ? ඒක අවස්ථාවලදී එක එක නම් කියනවා ඒක. සමහර ප්‍රේමය කියලා කියන්නේ. ඒ ලෝභයමනේ. ඔය ආගමිකයන් වෙන ආගම්කාරයන් නම් ප්‍රේමය කියලා කියන්නේ ලෝභයට නෙවෙයි. ඒගොල්ලෝ ප්‍රේමය කියන්නේ මෛත්‍රියට. මෛත්‍රියට මේ මේ ධර්මයේදී ප්‍රේමය කියන එක දක්වන්නට තිබෙන්නේ ලෝක රහත් ඒවා. ඉතින් එහෙම ගිනි වලින් දැවෙන අවස්ථා තියෙන මිනිසුන්ට. සමහරුන්ට තමන්ගේ ජීවිතේ පවා විනාශ කරගන්නට හිතෙනවානේ. අර දැවීම ඉවසන්නට බැරි වෙලා කරගන්න බැහැ. අන්න ඒ වගේ ඒ රාගාදී 11 ගින්නකින් දැවෙන බවක් මේ මේ සත්තා වාපයන්හි තිබෙනවා. අනිත් ඔක්කොම පසක තැබුවන් තිබෙනවානේ ජාති ජරා මරණ කියන කිනිසුන් නේ ජාති ජරා මරණ ඒකෙන් වැළකීලා නැහැ කවුරු උපදිනවා උපන් අවස්ථාවේ සිටම ඒ අය දිර දිරායමයි දිර දිරා කියන්නේ කල්ගත වෙනවානේ ඒ කල්ගත වීම වශයෙන් සිදුවන්නේ කුමක්ද තමන් තමන් ජීවිත ජීවිතේන්ද්‍රිය කියන එක ගැන ඒ ජීවිතේන්ද්‍රිය කියන එක උවද පිරිනවනවා පිරිහි පිරිනවයි කියන්නේ ඒ ඒ තමන්ගේ කර්මය යම්කිසි කාල පරිච්ඡේදයක් තුල ජීවිතේ පැවැත්වීමට ප්‍රමාණවත් ශක්තියකින් යුතුව තිබුණා නම් ඒකත් ගත වෙවි නෑ ගත වෙවි ගොස් කවදා හරි නේම සංඥා නාසඤ්ඤා ආතනේ උපන්නා මහා කල්ප 84000ක් ගත වෙලා ඒ ගත වෙලා ද එතනින් චුත වෙනවා එහෙම චුත වෙන්නේ එකවරට චුත වෙනවා නෙවෙයිනේ ඒ ජරම් තප්පා මරණම් තමයි ඒ තමයි ජරාවට පැමිණීම. ඇතිවීමයි ඊළඟට තිබෙන්නේ නැතිවීම. අපි ස්කන්ධවත් නැත්නම් ඒ එක එක භවයක් පිළිබඳව දක්වනවා. ඒ භවෙහි ඇතිවීම ප්‍රතිසංදි වශයෙන් ගන්න ඇතිවීම. ඒ භවෙහි චුතිය කියන නැතිවීම මරණය කියන එක ඒ මරණය හැටියට. එතකොට ඉපදීමයි මරණයයි. මේ දෙක අතරේ තමයි මේ ජරා කියන එක තියෙන්නේ. ඉතින් මේක කොයිතරම් කාලයක් ගත වී මෙන් සිදුවන දෙයක් වශයෙන් පිළිගත්තත් ඒ පටන් ගන්න තිබෙන්නේ කොතැනද? උපදුණු මොහොතට අනතුරු මොහොතේ පටන්. එනිසා ඒ දැන් සිත වශයෙන් ගත්තොත් ඒ නේම සංඥා නා සංඥා යතනේ උපන් භක්මයාට වුවත් ඔහුගේ සිතෙහි අනිත් සිත් වලට වඩා විශේෂයක් ද මේ උපාදිතී භංග කියන ක්ෂණත්‍රය ගැන කලකන විට. ප්‍රතිසම්පිත වශයෙන් ලැබුණු නේම සංඥා නාසඤ්ඤා යතන සිත උපාදිතී භංග කියන ක්ෂණත්‍රයක කාලයකදී පවතින්නේ ප්‍රතිසම්පිත වශයෙන්. ඊළඟට එය භාංග සිත වශයෙන් ඇතිවන්නේ. ඒ ඇතිවෙන්නේ පළමුවනි භාංග සිත වශයෙන් ඇතිවෙන එය උපාදිතී භංග කියන ඒ ක්ෂණත්‍රය පමණයි කියන්නේ. භංගයේ කියන එකදී නැති වෙන්නේ. අවස්ථාවක්. ඉතින් එහෙම බලන විට ඒ ධර්මය අත්වා ඔහු ජීවත් වෙනවායි කියනවනම් යම් කිසි මොහොතක ජීවත් වෙනවායි කියනවනම් ඒ ජීවත් වන්නේ එක චිත්තක්ෂණයක කාලයක්. දැන් අපි කවුරුත් එහෙම එයා හිතන්නේ අපි කියන්නේ. එක චිත්තක්ෂණයක කාලයෙන් ජීවත් වෙනවා. ඒ ඉදෙන චිත්තක්ෂණයෙහිදී ජීවත් වෙන්නේ. ගත වූ චිත්තක්ෂණයෙහිදී ජීවත් උනේ ජීවත් වෙනව නෙමෙයි. ඉදිරියට එන්නට තියෙන චිත්තක්ෂණයේදී ජීවත් වේවි. එහෙමයි කියන්නේ. ඉතින් එහෙමනේ කිව්වේ අපි ඉගෙන ගත්තනේ. ඉතින් ඒ මොකද? එතන තිබෙනවනේ. එතන තිබෙනවා ක්ෂණික ජරාවක්. ක්ෂණික මරණය. ක්ෂණික ජරාවක්, ක්ෂණික මරණය. ඒ ක්ෂණික ජරාවක්, ක්ෂණික මරණයක් කියන එකක් නැත්නම් සම්මුති ජරාවක්, සම්මුති මරණයක් වෙන්නටත් බෑ. සමුති ජරාවය කියන්නේ අපි ජරාව කියන එකක් තියෙනවානේ. අපි ජරාවටපත් වෙනවායි, දිරනවායි, නාටි වෙනවායි කියන්නේ. එහෙම එකක් වන්නටත් බෑ මේ ක්ෂණික ජරාවක් නැත්නම්. ඒ වගේම මේ ක්ෂණික මරණයක් නැත්නම් සමුති වශයෙන් ඇතිවන මරණයක් වන්නටත් බෑ. අන්න ඒක තේරුම් ගන්න. ඒ නිසානේ ඒ අපි හැමතිස්සෙම උපදිනවයි මැරෙනවයි කියලා කියන්නේ ඒ කාරණේ නිසා. උපදිනවනේ මරණ. ඒක ඒ සිවුම් විදිහට සැලකෙන විට එහෙම ක්ෂණික ජරාවක් තියෙනවා ක්ෂණික මරණයක් තියෙනවා. ඉතින් ක්ෂණික ජරාව ක්ෂණික මරණය වන්නට ක්ෂණික උත්පත්තියකුත් තියෙනවා. සිතක් වශයෙන් ගත්තම ඒ නිසා අපි කවුරුවත් සිද්දේක දෙකක කාලයක් එක අවස්ථාවෙදි ගත කරන්නේ එක අවස්ථාවකදී තියෙන එක සිතක්. අන්න ඒ නිසා ඒ ස්කන්ධ පංචකය ඒ කියම තමයි මේ සත්ත්ව විඥානක්widetilde ආ නවසත්තා වාස කියන මේවායි තිබෙන්නේ. ඒ ඒවා 11 වැදෑරුම් ගින්නකින් දැවෙමින් පවතින. පවතිනාක් මෙන් ඒ පුද්ගලයා දර්ශකයාට ඇටේනවා. මේ ගිනි වලින් දෙලී සිටින තත්වයක් තිබෙනවා. සබ්බේ සංඛාරා ගණ්ඩ භූතා රෝග භූතා කල්ල භූතා අග භූතා ආදාද භූතා වියච නිවස්තාදා නීලතා මහා ආදීනව රාසි භූතා විත්වා උපට්ඨහං එතන කියන්නේ සියලු සංස්කාරයන් සංස්කාරය කියවේ පංචස්කන්ධයට තව නමක් සංස්කාරයේ ප්‍රත්‍යක්ෂ බාහට ගන්නා ඒ කන්දියෝ සංස්කාරයෝ ගණ්ඩ භූතා gediyak මෙන්න රෝග භූතා රෝගයක් මෙන්ද සල්ල භූතා උලක් මෙන්ද අග භූතා අගේ කියන්නේ දුකේ කියන්නේ මොකක්ද එතන තියෙන්නේ අගේ කියලා අගේ කියන්නේ දුකට කියලා දුක මෙන්ද ආබාධ භූතා ආබාධයක් මෙන්ද නිරස්සාදා නීරස ආස්වාද රහිත ආස්වාදයේ කියන්නේ යම් කිසි මේ සතුටක් සම්නසක් නේ. ආස්වාදයේ කියන්නේ ඒකට. යම් සුඛ සෝමනස්ස දෙකටයි ආස්වාදයේ කියන්නේ. යම්කින් ලබන සුඛ සෝමනස්ස. ඒවා නැති අස්වාද රහිත නිරස්සා. නීරස. ඒ කිසිදු රසයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි රසය කියන එක විඳිනවානේ. ඒ විඳින්නේ විඳින්නේ ඉෂ්ට රසය කැමැත්තෙන් සොම්නසින් සුඛයෙන් අපි විඳිනවනේ. නමුත් මේ ස්කන්ධ පංචකය නැත්තම් මේ සප්ත විඥානත්ථී නවසත්තාවාස කියන මේවායේ තිබෙන ඒ සත්‍යාකාරය විදර්ශනා නුවණින් දැනගත් මේ අවස්ථාවේ සිටින ඒ යෝගාවචරයාට ඒ ස්කන්ධ පංචකයේ කිසිදු ආස්වාදයක් කිසිදු රසයක් පෙනෙන්නේ නැහැ. ඒවා වැටෙන්නේම නිරස්සාදා නීරසා මහා ආදීනව රාසි භූත බොහෝ ආදීනව ආදීනව ගොඩක් මේ උපත්තහම වැටෙන්නේ. ඒකට පංචස්කන්ධය ඒ විදිහටයි වැටෙන්නේ. මහා ආදීනව රාශියක්. අප කියන්නට පුළුවන් මේ ආස්වාද ගොඩක් කියලා හිතන්නට පුළුවන්. නැත්නම් ආස්වාදයක් ලබා දෙන ඒවයි කියන ආදීනව ආදීනව ගොඩ හැටියට වැටෙනවා. ඒ එතකොට ඒ ස්කන්ධ පංචකයේ කියන විට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එහෙම කොටස් පහකට බෙදෙනවා. නමුත් මේ එක එකද නැවත කොයිතරම් කොටස් වලට බෙදෙනවා. රූපම 28ක් දක්වනවා. එයින් 18ක් නිෂ්පන්න රූප හැටියට. ඒ ආදි වශයෙන් ගත්තම ඒවා බොහොම ආදීනව සහිතයි. ඒ හැම එකකම තියෙනවා දැන් ස්කන්ධ පංචකය. ඒ රෝගී බව කියන එක රෝගයක් වැළඳුණු හැටිය තම රෝගයක්. ඒ කියන්නේ ඒ හැම තිස්සේම පංචස්කන්ධයක් යම් කිසිවෙකුට තිබේනවා. ඒ තිබෙන ඒ හැම එක්කෙනාම ලෙඩෙක් නැත්නම් රෝගයක් තිබෙන කෙනෙක්. ඒ කියන්නේ රෝගය තමයි පංචස්කන්ධය. මොකද මේ පංචස්කන්ධයම රෝගයක් හැටියට රෝග ඈ ඉතින් ඒ නිසා තමයි මේ එනවනේ පංචස්කන්ධයේ රෝගතෝ පස්සබ්ද අනුලෝමිකං කන්තිං පටිලබ්බ පංචන්නං කන්ධානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානං පිපස්සබ්දෝ සම්මත්ත න්‍යාමං උත්තමං සම්මත්ත න්‍යාමං උත්තමමානෝ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහත් ඵලංක සත්‍චිකරෝ එනි පංචස්කන්ධය රෝගයක් වශයෙන් දක්නා තැනැත්ත අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති අනුලෝමික ශාන්තිය කියන අනුලෝම ඥානය මේ විදර්ශනා නුවණ උසස් විදර්ශනා නුවණ ලබයි ප්‍රතිලබති පංචංගං සම්ධානං නිරෝධෝ නිච්ඡං නිබ්බානන්ති පස්සම්සෝ සම්මත්ත ඥානං ඔක්කම. ඒ ස්කන්ධ පංචකයාගේ නිරෝධය. නිරෝධය කියන්නේ ඇතිවෙන එක නැතිවීම නෙවෙයි. එතන නිරෝධය කියවේ අනුත්පාද නිරෝධය. ඒ ස්කන්ධ පංචකයාගේ නැවත නූපදන ආකාරයෙන් නිරුද්ධ වීම. එහෙම වන්නේ කෙසේද? ඒ ස්කන්ධ පංචකයන් ලබා දෙවන හේතුන්ගේ නැතිවීම. ඉන් රෝධය වෙන්නේ පංචන්නං සම්ධානං නිරෝධ. ඒ නිසාම නිච්ඡං ආරෝග්‍යං නිබ්බානන්ති පස්සම්. පංචස්කන්ධය රෝගයක් නා. නිර්වාණය ආරෝග්‍යය. ලෙඩ නැති බව. නිරෝගී බව කියන්නේ නිවන. ආරෝග්‍යං නිබ්බානන්ති පස්සම්තෝ සම්මත්ත ඥාමනකම. එතන සම්මත්ත ඥාමයේ කියන්නේ ආර්ය මාර්ගයට. ආර්ය මාර්ගයට. ආර්ය මාර්ගයට ඔක්කොම ඔක්කොම කියන්නේ දැස ගන්නවා. ඒ සම්මත්ත න්‍යාමං උත්තම මාන ආර්ය මාර්ගයට දැස ගන්නා තැනත්තේ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහතං වා සච්චිත සෝවාන් ඵලය සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය කියන මේවා ඒවාට පැමිණේ. ඒ අවස්ථාන් තුලට ඒවාට පැමිණේ. සත්‍චිකරු සාක්ෂාත් කරයි. දැන් ඒ නිසා මෙතන මේ ස්කන්ධ පංචකය gediyak වගේ රෝගයක් නෙමෙයි. ඇනේ තිබෙන උලක් නෙමෙයි. අග ජීවේ දුකේ මේක නේද අග අග භූතා. ආබාධයක් නෙමෙයි. නිරස්කාදාන නිසා. ඉතින් කාටවත් දැන් අපි ගනිමු රෝගයක් නම් පංචස්කන්ධ. රෝගයක් හැටියට වැටෙනවා නම් රෝගෙහි කවුද ආස්වාදයක් දකින්නේ? අපි මහ විකාර රෝග නෙවෙයි. විසරුදාවක් කියන එකක් ඇති වුණා. එතන අපි ආස්වාදයක් ලබනවා ඒකේ. නෑ. ඉතින් පංචස්කන්ධයේම රෝගයක් වශයෙන් දක්නා තැනැත්තේ මේ පංචස්කන්ධයෙන් ආස්වාදයක් ලබන්නේ නැහැ. ඒක ආස්වාද සහිත එකක් කියලා දකින්නේ නැහැ. ඒ වගේම ඒක රසවත් දෙයක් හොඳ දෙයක් කියලා සලක වැටහෙනවද ඒත් නෑ. මා ආදීනව රාසිතා ස්වවට උපත කතා. කෙසේද කියලා ඊළඟට ප්‍රශ්න කර දක්වනවා. සුකේන ජීවිතු කාමස්ස භීරුක පුරිසස්ස රමණීයාකාර සංහිතම්පි සවාලකමිව වනගහන සසද්දූලෝවිය ගුහා සගාහ රක්කසංවිය උදකං සමුස්සිත කග්ගාවිය පච්චත්තිකා රවිසන්දිය භෝජනං සචෝරෝවිය මග්ගෝ ආදිත්තමිව අගාරං උයුත්ත සේනාවිය රණභූමි යතාහිසෝ පුරිසෝ ඒතානි සවාලක වනගහනාදීනි ආගම්ම බීතෝ සම්විග්ගෝ ලෝමහත්ථ ජාතෝ සමන්තතෝ ආදීනව මේව පස්සති ඒව මේවායම් යෝගාවචරෝ භංගනා භංගානුපස්සනා වශයෙන් සබ්බ සංඛාරේසු භයතෝ පට්ඨිතේසු සමන්තතෝ ඊරසං විරස්සාදං ආදීනව මේව පස්සති තස්සේවං පස්සතෝ ආදීනව ඥානං නාම උප්පන්නං හෝති කෙසේද සැපේන් සැපසේ ජීවත් වීමට කැමති වන බියසුණු පුරුෂයෙක් රමණීයාකාර සං බොහෝම ලස්සන ආකාරයෙන් පිහිටියා. සවාලකමිව වනගහන. ඒ කියන්නේ මේ ව්‍යාලයන් කියන්නේ. ව්‍යාලයෝ කියන්නේ දිවියෝ කියන එක නෙමෙයි. වා. ඔවුන්ගෙන් යුක්ත වූ වනගහනයක් කැලෑවක්. සවාලකමිව වනගහනක් ඊළඟට සසත් දූලෝ සසත් දූලාවිය ගුහා සසත් දූලා සත් දූලා දූල ඒ කියන්නේ ව්‍යාග්‍රයන් ව්‍යාග්‍රයන්ගෙන් ව්‍යාග්‍රයන්ගෙන් යුක්ත ගුහාවක් සගාහ රක්කසංගිය උදකම් රාක්ෂකයන් විසින් රාක්ෂකයෙකු රාක්ෂසයෙකු විසින් අරගෙන තිබෙන ජලයක් පොකුණක් වගේ උදකම් සමුස්සිතක් සමුස්සිත කග්ගාවිය පච්චස්තික ඔසවාගත් කඩුවක් අතේ ඇති සතුරෙක් නෙමෙයි සරිසංගිය භෝජන විස සහිත වූ බොජුනක් මේ සචෝරෝ විය මග්ගෝ සොරුන් සහිත මහා මාර්ගයක් මේ ආදිත්ත මිව අගාර ගිනිගෙන දැවෙන ගයක් මේ උයුත් සේනාවිය රණ භූමි. ඒ කියන්නේ ඒ සෙනග නැත් ආ සෙනගෙන් නැති නේද? ආ ඒ කියන්නේ විරුද්ධ සේනා. උයුක්ත සේනාවිය රණ භූමි. තමාට විරුද්ධව නැගී සිටින සේනාවන්ගෙන් යුක්ත රණ භූමියක්. එහෙමනේ? රණ භූමිය යුද්ධ පිටියක්. යතාවිසෝ පුරිසෝ ඒතානි සවාලක වනඝානාදීනි ආගම්ම භීතෝ සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ සමන්තතු ආදීනව වේව පස්සති යම්සේ වනාහි ඒ පුරුෂයා මේ කියන ලද ඒ වල් සතුන්ගෙන් යුක්ත ඒ වනලැහැබක් වනග්‍රහණයක් ආදීන්ගෙන් ආදීන් නිසා බියටපත් වූයේ සංවේගයටපත් වූයේ ලොමු දැහැ ගැනීම ඇති වූයේ සමන්තතෝ ආත්පසින්ම එහි ආදීනවයන්ම දකි. ඒ වෙනේවා. එසේම මේ යෝගාවචරයා භංගානුපස්සනා වශයෙන් සියලු සංස්කාරයන් දී භය වශයෙන් මේ සියලු සංස්කාරයන් අතුරෙන් හැම සංස්කාරයක්ම භය වශයෙන් එළඹ සිටි කල්හි. එහි සමන්ත වියක්ම ගෙන දෙන එවින් භය වශයෙන් එළඹ සිටි කල්හි සමන්තතෝ නීරසං නිරස්සාදං ආදීනව මේව පස්ස. ඒ සියලුම සංස්කාරයන් එකක් නෑර. නීරස ආස්වාද රහිත වූ ආදීනවයන්ම තස්සේවං පස්සතෝ ආදීනව ඥානං නාම උපන්නෝ. ඒ යෝගාවචරයාට යෝගාවචරයාගේ මේ විදිහේ බැලීමක් ඇති කලින් නැත්නම් ඔහුගේ නුවණට මේ ලෙස සංස්කාර ධර්මයන් වැටහෙන කල්හි ආදීනව ඥානය නම් වූ ඒ නුවණ උපන්නා වේ. සංසන්ධාය යම් සංධාය සං ඉදම් විත්තං යම් සංධාය ඉදම් විත්තං. එය සඳහා මේ මෙසේ වදාරලා තියෙන්නේ කියා තිබෙන්නේ. අයං කතං භයතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං. උපාදෝ භයන්ති භයතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං. පවත්තං භයಂತಿ නිමිත්තං භයಂತಿ ආයෝහනා භයಂತಿ පටිසන්ධි භයಂತಿ යති භයಂತಿ නිබ්බත්ති භයಂತಿ උපපත්ති භයಂತಿ ජාති භයಂತಿ ජරා භයಂತಿ ව්‍යාධි භයಂತಿ මරණං භයಂತಿ ශෝකෝ භයಂತಿ පරිදේවෝ භයಂತಿ උපායාසෝ භයಂತಿ භයතිපත්තානේ පඤ්ඤා ආදීනවේ ඥාන ඒ තමයි ආදීනව දක්නා නුවණ ඒ ඒ නුවණ ඇති වූ කල්හි මේ ස්කන්ධ පංචකය පිළිබඳව තිබෙන ඒ අවස්ථා පිළිබඳ ඒ අවස්ථාවන් ගැන වුවද කිසිම තැනක ඒ ආස්වාදයක් ඇතිවන්නේ නැහැ. ඒ කියන්නේ බහිතපත්ඨාන පඤ්ඤා ආදී නිවිඥාන අවත්තං උපාදෝ භය. එමණත් දැන් මේ වැටහීම මේ නුවණ පහළ වූ ඒ යෝගාවචරයාට ඉපදීම භා වශයෙන් වැටහෙනවා. ඒ කියන්නේ ඉපදීමේ කොහේ තැන නෙවෙයි. ඉපදීම. ඒකට ඉපදීමේ කියන එක යම්කිසි භූමි වශයෙන් හෝ ඒ භව වශයෙන් හෝ යම්කිසි තැනක සිදුවන දෙයක්. ඒ නිසා කාම භව, රූප භව, අරූප භව ආදී වශයෙන් මෙහෙම වෙන් කරලා තියෙන්නේ. ඒ කොහේ වුවද කෙනෙකු හැටියට හෝ ස්කන්ධ වශයෙන් හෝ පවත්නා බවක් වන්නට එක භවයකින් දිලිදී තව භවයක පහළ වීමක් වෙන්නට ඕන මේ උපාදය එතකොට මේ භවය පිළි භවය පිළිබඳ වූ උපාදයක් හෝ එහෙම නැත්නම් මේ එක එක සංස්කාර ධර්මයකගේ හෝ උපාදය මේ ඉපදීමේ කියන එක උපාදය භය ඇතිවීම වියක් හැටියට දකින්න. මේ මොකද ඇතිවීම කියන්නේ? ඇති වෙන්නේ කුමටද? නැතිවන්නේ. ඇතිවන හැම එකක්ම නැති වෙනවා. ඒ නිසා ඒ ඇතිවීම මොකක ඇතිවීමක්? මේ භයක ඇතිවීමක්. භය කියන්නේ ස්කන්ධ පංචකයේ ස්කන්ධ පංචකයේනේ භය වශයෙන් දකින්නේ. ඒ ස්කන්ධ පංචකයේ කිසිම තැනක් දිය රහිත බවක් දකින්නේ නැහැ. ඒක ස්කන්ධ පංචකයේම නම් භය. ඒ ස්කන්ධ පංචකයේගේ පහළවීම ඇතිවීමෙන් කියන එක මේ භයකගේ ඇතිවීමක්. භයේම ඇතිවීමක්. ඒ නිසා ඒක රස වශයෙන් මේ මිහිරි දෙයක් හැටියට හොඳ දෙයක් හැටියට දක්නා බවක් මේ යෝගාවචරයාට මේ අවස්ථාවේ තිබෙනවා. ඒ නිසා තමයි උපාදෝ භය. ඊළඟට උපන්නේ එක උපාදෝ භයන්ති භයතුපත්තානේ පඤ්ඤා ආදීන වේනාම. ඒකට උපාදේ භයක් වශයෙන් භය වශයෙන් එළඹ සිටින්නා වූ නුවණ ආදීනවේ ඥාන. ස්කන්ධ පංචකය පිළිබඳව ආදීනව දක්නා වූ නුවණ. ඊළඟට පවත්තන් භයං. පවත්ත කියන්නේ ඒකට හතගත් එක පැවතගෙන යන එක නෙවෙයි. පවත්තන් භයං. නිමිත්තන් කියන්නේ නිමිත්තන් කියන්නේ සංස්කාර නිමිති. නිමිත්තේ කියේ නිමිත්ත කියන්නේ අරමුණක් නේ. ඒකට මේ අරමුණක් හැටියට එළවෙන දෙයක්. ඒ නිමිත්ත සංස්කාර විහිත්. සංස්කාර නම් ඒවා දියට කර්ම. සංස්කාර දැන් සමහර විට මේ ආත්ම භාවයට සම්බන්ධ වූ සංස්කාර වන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ ආත්ම භාවයයි කියා සැලකනු ලබන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. තමාය කියා ගනු ලබන ස්කන්ධ පංචකය පිළිබඳ වූ සංස්කාර වියයි. එහෙම නැත්නම් තමා ගේය කියා සැලකන ස්කන්ධ පිළිබඳ ඒ සංස්කාර වෙන්නට පුළුවන්. ඒ කවරක් වේද? බිය වශයෙන් ගන්න. පාදු භයං පවත්තං භයං නිමිත්තං භයං ආයෝහනා භයං. ආයෝහණය කියන්නේ රැස් කිරීම. ආයෝහණය කියන්නේ රැස් කිරීම. දැන් අපි රැස් කරනවා. දැන් මෙහි සිට අපි රැස් කිරීමක් කරනවා. මොනවාද රැස් කරන්නේ? අපි හැමදෙනාම රැස් කරන දේ තමයි කන්ද රැස්. ඒ කියන්නේ කර්ම රැස් කිරීම නිසා වෙන්නේ මොනවාද? ස්කන්ධ රැස් කිරීම. කර්ම රැස් කරනවා. ඉතින් මේ කර්ම අතර තිබෙනවා නිරේහි උපදවන්නට හැකි කර්ම. ප්‍රේතයන්ව උපදවන්නට හැකි කර්ම. ප්‍රේතාත්ම භාවය ලබා දිය හැකි කර්ම. තිරිසන්ව උපදින්නට හේතු භූත වන කර්ම. අසුරයි කියලා තව දක්වන අපායක් තියෙනවානේ. එලෙස උපදින්නට හැකි කර්ම. දෙවිව උපදින්නට හේතු වන කර්ම. මිනිසත් බව ලැබීමට හේතු වන කර්ම. කියන මේ කොයි කර්මත් අපි රැස් කිරීමක් කරනවා. අපි කියනකොට මේ අපි මේ 6 7 9 එකතු වෙලා රැස් කරනවා කියන එක නෙමෙයි. ලෝකයේ සත්‍යය කරන්නේ ඒකනේ රැස් කරනවා. ඒ රැස් කිරීමේ තව දෙයකගේ රැස් කිරීමක් වෙනවනේ. ඒ කියන්නේ දැන් අපි තවම මේ අපි රැස් කර තිබෙන දේවල් ඉදිරියට පහළවන්නට තිබෙන දේවල දේවල් ඇති කිරීමේ හේතුන්ව තිබෙනවා නේද හේතු වශයෙන් ඒවා අපි දැන් රැස් කරලා ඉවරයි එහෙම කොටසක් තියෙනවා දැන් අපි ගන්නු කෙනෙක් තමා කරන ලද අකුසල කර්මය ඒ අකුසල කර්මය නිරය අපායෙහි උපදවා දුක් දෙවන කර්මයක් එහෙම කර්ම අප තුල පවතිනවා නම් දැන් අපි ඉන්නේ නිරේහි නෙවෙයි. අපි ඉන්නේ සුගතිය. නමුත් නිරේහි උපදවා දුක් දීමට හේතු වෙන ඒ කර්ම තිබෙනවා. ඒ කර්ම දැන් රැස් කරලා ඉවරයි. ඉවර වූ කර්ම රැස් කරලා තිබෙනවා. ඒ ප්‍රතිඵලය ඉදිරියට ඉන්නේ. දැන් එවිට මොනවාද අපි කරලා තිබෙන්නේ? ඡන්දයන් ලබා දීමට අවශ්‍ය වෙන හේතුන් රැස් කරලා තියෙනවා. ඒ හේතු වන ධර්මාපුරෙන් එක කොටසක් නේ රැස් කරලා තියෙනවා. ඉතින් ඒක නැති කරන්නට නම් මොකද කළ යුත්තේ? මේ කර්මයන්ගේ විපාක දාණය නවත්වන්නට නම් ඒ ඒ ඒ කර්ම විපාක දෙන දෙවන අවස්ථාවක් එනවනේ. ඒ අවස්ථාවට පැමිණෙන්නට ඉඩ නොහැර එය අතරමඟදී විනාශ කරන්නට පුළුවන් දෙයක් කරන්නට ඕනේ. ඉතින් ඒක කරන්නට පුළුවන් වෙන්නේ ලෝකෝත්තර කුසලය. ලෝකෝත්තර කුසලයේ කියන එක කරන්නේ. කොයි බය කියන එක මේ බයට උපත්ථාන ඥානය කියන එක බය නෙවෙයි. ඒ ඒ කියන්නේ මේ දැන් බය සංස්කාර පිළිබඳ බය තියෙනවා. ඒ කියන්නේ මේ මේ දැන් ඒ මහන්සේ වුණා. මහන්සේ වුණා අරහත් ඵල සමාපත්තියට සංවදින්නට අරහත් ඵල සමාපත්තියට සංවදින්නට පිළිවෙලින් උපදයාවේ සිට භාවනාව පවත්වාගෙන යන්නට ඕනේ. එහෙම නැතුව Taman රහත් නිසා එකවරටම හිතු හැටියේම අරහත් ඵලයේ උපදින්නේ නැහැ. ඔව් නෑ බහත්පත්තාන ඥානෙ උපදිනවා. බහ ඥානෙ කියලා ඒ නිදහස් වෙන්නේ මේ මේ භවයෙන් නෙවෙයි. සියලු භවයන් නිදහස් වෙන්නේ අනාගත භවයෙන්. නෑ. අනාගත භවයෙන් මේ නිදහස් අනාගත භව දුකෙන් නිදහස් වුණා මිසක වර්තමාන මේ භවයේ පිළිබඳ වූ දුක් වලින් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා සමාධිය තිබෙන. දැන් Taman දැන් විදර්ශනා කරතා. Taman විදර්ශනා කරන්නේ ඒ අවස්ථාවේදී අපි ගනිමු ඵල සමාපත්තියට සමවදින්න. ඒ ඵල සමාපත්තියට සමවැදීම සඳහා පවත්වන විදර්ශනාව උද්‍යවයේ සිට පවත්වන්නේ මේ අනාගතෙහි ලැබෙන්නට තිබෙන භවයක් පිළිබඳ වූ උද්‍යවයක් නෙවෙයි. මේ වර්තමාන භවයේ ලබා තිබෙන මේ ස්කන්ධ පිළිබඳ වූ උදේවයි. සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම. ඒ විදිහට උදේවය භංග භය ආදීනවාදී වශයෙන් පිළිවෙලින් එතකොට මේ භය ඥානය කියන එකේ තිබෙන්නේ භය වශයෙන් දක්නා ඒ කියන්නේ සංස්කාරය. අපි වගේ කියලා කතන්දරය නෙවෙයි ඥානය කියන එක දකින්නට ඒකට ආයුහණයක් ඇති කලෙහි තමයි පටිසන්ධයක් කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධයන් ස්කන්ධයන් ක්ලේශයන් කර්මයන් මේ රැස් කරනවා. මේ රැස් කරන ලද ඒ කර්ම හේතුවෙන් ලැබෙන්නේ කුමක්ද? පටිසන්ධය. ලියවි ප්‍රතිසන්දිය භයක් ඇතිය. ගති භයන්ති. ඒ ගති කියලා කිව්වේ ඒ ඒ භවයනට ඒ ගතියින්ට පැමිණීම කියන එකනේ. පැමිණීම ඒ මනුෂ්‍ය ගතිය, දිව්‍ය ගතිය ආදි වශයෙන් තියෙන භයන්ති. නිබ්බත්ති භයන්ති. නිබ්බත්ති කියන්නේ කවරකගේ හෝ පහළවීමනේ. පහළවීමක් තියෙනවනේ. ස්කන්ධයන්ගේ නිබ්බත්ති කියන්නේ පහළවීමක්. රූපය වේවා වේදනාව වේවා සංඥා වේවා ඒ නිබ්බති කියන්නේ ඇතිවීම පහළවීම භය උපපත්ති උපපත්ති කියන්නේ ඒ භයන්ට පැමිණීමයි කියන එක දැන් උපපත්ති කියන එක කර්මානුරූප පැමිණෙන බව ඒ කම්මූපග කියලා එන්නේ යථා කම්මූපගේ කියලා ඒ එතෙන්දී ඒ උපපත්තිය සිදුවන උපපත්ති භයන්ති ජාති භයන්ති ජාති ඉපදීම ජරා භයම්ති ව්‍යාධි භයම්ති මරණං භයම්ති ශෝකෝ භයම්ති පරිදේවෝ භයම්ති පරිදේවේ කියන්නේ වැළකීම අඬා වැළපන බවති පරිදේවෝ භයම්ති උපායාස උපායාස කියන්නේ හිතේ ඇතිවන දැඩි වෙහෙස සමහරු අඬන්නේ නැහැ නමුත් සිතේ ඒ පීඩාව නම් ඒ විදිහ බොහොම තදින් පවතින අන්න ඒ උපායාසයේ භයම්ති භයතුපත්ඨානේ පඤ්ඤා ආදීන විඥා ඉදි මොනවාද මේ තමයි සංසාර දුක්. මේ සංසාර දුක් දුක් වශයෙන් දක්නා වූ ඒ යෝගාවචරයාට සංසාරය බියජනකයි. දෙයක්සේ වැටහෙනවා. අනුපාදෝ කේම. දැන් මේ නිසා ඉපදීම නම් බිය අනුත්පාදේ කියන හට නොගැනීම නූපදීම කියන එක ക്ഷේම බිය රහිතයි කියන එක දකින්න. ඉතින් අනුපාදේ කිය කුමකටද? අනුපාදෝ කියන්නේ නිවන. අනුපාදෝ ക്ഷേම. ඊළඟට <clears throat> ക്ഷേමන්ති සම්පතිපදේ ඥාන. සම්පතිපදේ ඥාන සාන්ති පදේනේ. මේ සාන්තිය කියවේ නිවනේ තිබෙන්නේ නිවන හඳුනා ගන්නට තිබෙන ලක්ෂණය තමයි සම්පිලක්ෂණයනේ. සාන්ත ලක්ෂණය. සම්පිලක්ෂණං නිබ්බාන. මේ සම්පතිපදේ ඥානයි. අප්පවත්තන් අනු ඒ විදිහට දිගටම මේ එනවා උපාදයේ භයක් නම් අනුපාදයේ හේමයි. පවත්තිය භයක් නම් නිවත්ති හේමං අපවත්තං හේමං. නිමිත්තං භයන්ති අනි අනිමිත්තං. ආයුහනා භයන්ති එනකට අනායුහනා. පටිසන්ධි භයන්ති අපපටිසන්ධි. ගති භයන්ති අගති භයන්ති. කේමන්ති. නිබ්බත්ති භයන්ති අනිබ්බත්ති කේමන්ති. උපපත්ති භයන්ති අනුපපත්ති කේමන්ති. ජාති භයන්ති අජාති භය කේමන්ති. ජරා භයන්ති අජරා කේමන්ති. ව්‍යාධි භයන්ති අව්‍යාධි කේමන්ති. මරණං භයන්ති අමතං නැත්නම් අමරණං ඈ පියාල කරලා තියෙනවා. ශෝකෝ භයන්ති අශෝකෝ කේමන්ති. පරිදේවෝ භයಂತಿ අපරිදේවෝ උපායාසෝ අනුපායාසෝ භයතුපත්ඨාමි පඤ්ඤා ආදීනේ ඥානං අනුපාදෝ ඛේමන්ති සම්තිපදේ ඥානං අපවත්තං ඛේමන්ති සම්තිපදේ ඥානං අනුපායාසෝ ඛේමන්ති සම්තිපදේ ඥානං උපාදෝ භයං අනු ඊළඟට එහෙම බලා ඊළඟට උපාදෝ ඛේමං උපාදෝ භයං අනුපාදෝ ඛේමං දැන් ඉස්සෙල්ලා දක්වන්නේ ඉපදීම ආදී මේ එක එක ධර්මයන් භයයි නූපදීම ආදී එක එකක් ക്ഷേමයි කියලා. ඊළඟට මේ දෙකම සම්බන්ධයට උපාදෝ භයං අනුපාදෝ ക്ഷേමං. පවත්ති භයං අපවත්ති ക്ഷേමං. මේ විදිහට ඒකයි මෙතන උපාදෝ භයං අනුපාදෝ ക്ഷേමන්ති සම්තිපදේ ඥානං පවත්තං උපායාසෝ භයං අනුපායාසෝ ക്ഷേමන්ති සම්තිපදේ ඥානං. තේයාගන්න. උපාදෝ දුක්ඛන්ති භයතුපත්ඨානේ පඤ්ඤා ආදීන වේ ඥාන. ඊළඟට උපාදෝ සාමිසන්ති භයතුපත්ඨානේ පඤ්ඤා ආදීන වේ ඥාන. ඔය විදිහට පිළිවෙලින් ඉන්නේ. ඒක මේ පටිසම්භිදා මාර්ගෙහි එන කොටසක් වේ දක්වන්නේ. උපාදෝ සංඛාරාපි භයතුපත්ඨානේ පඤ්ඤා ආදීන වේ ඥාන. උපාදී කියන්නේ උපාදී කියන්නේ සංස්කාරය. වෙන මොනවද උපදින්නේ? වෙන උපදින්නට දෙයක් නැහැ. උපදින යමක් වේ නම් ඒ උපදින්නේම සංස්කාර කියන ඒවා. සංස්කාර. එබැවින් ඇතිවීමක් යමකද ඒ ඇතිවන හැම එකක්ම සංස්කාරයක්. ඇයි එහෙම සංස්කාරයක් කියන්නේ? ඒ එය සකස් කරන්නේ හේතුන් ප්‍රත්‍යයන් විසින්. ඒ හේතුන් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරනු ලබන දේවල් තමයි ඇතිවන්නේ. ඒ නිසා ඇතිවන හැම දෙයක්ම සංස්කාරයක්. ඒ ඇතිවන හැම දෙයක්ම සංස්කාරයක්. එබැවින් මේක බියට කරුණක්. ඇයි මේ බියට කරුණක් වන්නේ? ඒ ඇති වුණා හැම එකක්ම නැති වෙයි. ආදීනි උපායාසෝ සංඛාරාති භයතිපත්තානි පඤ්ඤාදීන වේ ඥානං අනුපාදෝ නිබ්බානංති සම්තිපදේ ඥානං. ඒ කියන්නේ අනුපාදෝ කියේ කුමකටද නිබ්බානං? අනුපාදෝ නිබ්බානන්ති සම්තිපදේ ඥාන. අපවන්තා නිබ්බානන්ති සම්තිපදේ ඥාන. අනුපායාසෝ නිබ්බානන්ති සම්තිපදේ ඥාන. දැන් මේ විදිහට අපි පටිච්ච සමුප්පාදයේ වශයෙන් ගන්නවා නම් ඒත් වෙනවනේ. පටිච්ච සමුප්පාදයේදී දක්වනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඒ පිළිවෙල මක් පිළිබඳව පිළිවෙලක් මේ දක්වන්නේ මේ ස්කන්ධයන්ගේ ඇතිවීම පිළිබඳ වූ එකක්. ඇතිවීම පැවැත්ම කියන ඒ පිළිබඳ. ඊළඟට අවිද්‍යාවත්වේ වාසේස විරාග විරෝධා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් දක්වන්නේ මේ සම්පතිපදේම තමයි. අවිද්‍යා නිරෝධය කියලා කියවෙ එතන අවිද්‍යාව උප්පන්න අවිද්‍යාව ඇති වූ අවිද්‍යාව ඇති වූ අවිද්‍යාව කියන්නේ සිතකනේ ඇතිවන්නේ ඒ ඇති වූ අවිද්‍යාව නැතිවීම නිසා නෙවෙයි එතන කියන්නේ. එතන අනුපාද නැත්නම් මේ විරෝධී කියන්නේ අනුපාද නිරෝධය. අනුපාද නිරෝධය කියන්නේ තාම උපදුරු නැති එකකගේ නැතිවීම. ඒක තේරුම් ගැනීම කෙනෙකුට ටිකක් අපහසුයි. يعني ඉපදුණු එක කවුරුවත් නැති කරන්න ඕනේ නෑ. දැන් අපි ගතහොත් දැන් භාවනා කරන කෙනෙකු වුණා. භාවනා කරන විට වුණාම මේ භාවනාවට බාධා වන යම් කිසිවක් පිටතින් සිදුවන අවස්ථාවලදී කෙනෙකුට ඇතිවිය හැකි සිතේ තරහ වුණත් ඇති වෙන්නට පුළුවන්. සමහරුන්ට එහෙම ඇති වෙනවා. තරහ වුණත් ඇතිවිය හැකි. ඉතින් ඒ ඇති වුණු තහව පිළිබඳව මෙනෙහි කිරීමක් කරනවා. සමහර විටක තරහවක් තරහවක් කියලාත් මෙනෙහි කරන්නට බැරි නෑ. එහෙම මෙනෙහි කරමින් සිටින විට ඒ තරහව දුරු යනවා. ඒ ඇති වුණු තහව නැතිවීම. ඒක නෙමෙයි අවිද්‍යා නිරෝධා කියන්නේ ඒක නෙමෙයි. ඒක නෙවෙයි අවිද්‍යා නිරෝධා කියන්නේ. අවිද්‍යා නිරෝධා කියන්නේ <clears throat> අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධය. තවත් විදිහකින් කියනවා නම් ඒ නිවන. අනුත්පාද නිරෝධය කියන්නේ ඒක. අනුත්පාද නිරෝධය කියන්නේ උපදින්නට තාම ඉපදුනේ නැහැ. එහෙම ඉපදිය හැකි බවක් ඇති ධර්මයකදී නැවත නූපදන ආකාරයෙන්ම නැවැත්වීම දුරු කිරීම අනුත්පාද නිරෝධය. එය කළ හැකි වන්නේ නිවන සාක්ෂාත් කිරීම නිවන දැකීමෙන් සිදුවන දෙයක්. ඒක බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ සහ වස්ස දස්සන සම්පදාය තයස් ධම්මා ජහිතා භවන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාප යදත් සිකින්චි. චතුහ පායේ හිච විප්පමුක්තෝ චාබිඛානාන්‍ය බබ්බුකාත. ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්පුත්. එතන කියන්නේ එතන එනවනේ සහ වස්ස දස්සන සම්පදාය සහ වස්ස දස්සන සහ ඒව දස්සන සම්පදාය මේ දස්සන සම්ප්‍රත්‍යයේ කීවේ කුමක්ද එතන සෝතාපට්ටි මාර්ග ඥානය මාර්ගසිත ඒ සහ ඒව ඒ ඇතිවීමත් එක්කම ඒ සමගම මොකක්ද වන්නේ අයස්සු ධම්මාජහිතා භවන ධර්ම තුනක් දුරු කළා නැති කළා දුරු කළා ඒ ධර්ම තුනේ කිව්වේ දැන් ඒ වෙලේ තිබුණා ඒ ධර්ම තුනයි ඒ ධර්ම තුන සිතේ උපන් ධර්ම තුනක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ ධර්ම තුන ඇතිවිය හැකිව තිබුණා. තම సంతානෙහි ඕනෑම අවස්ථාවකදී උපදින්නට පුළුවන් ධර්ම තුනක්. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. උපදින්නේ. නමුත් මේ නිර්වාණ ධර්මය දැකීම නිසා ලෝකෝත්තර නුවණින් මොකද වුනේ? මේවා ඉපදීමක් නොවන පරිදි දුරු වෙ ගියා. ඊට පස්සේ කවදාවත් උපදින්නේ නැහැ. දැන් ඉපදිලා තිබුණ එකක් නැති වුණා නෙමෙයි. ඒකයි අනුත්පාද නිරෝධය. එතකොට මේ අනුත්පාද නිරෝධයෙන් දක්වන්නේ කුමක්ද? ඒ ධර්ම පිළිබඳව දක්වන්නට දෙයක් නැහැ. ඒ ධර්ම පිළිබඳව ඒ ධර්මයන්ගේ අනුත්පාදය කියත හැකි අපට. ඒවා දැන් උපදින්නේ නැහැ ඊට පස්සේ. ඉපදුණු එක නැති වුණෙත් නැහැ. දැන් දැන් මේ ඉපදි තිබෙන දෙයක් නැති වෙන්නවත් නෙවෙයි. උපරින්නට පුළුවන්ව තිබුණු දෙයක් ඉදිරියට. ඒක නැති උනායි කියලා කියන්න බෑනේ නේ? ඒක නැති කලයි කියන්නට බෑ. උනේ කුමක්ද? උපදින්නට තිබුණු ධර්මයන්ගේ ඉපදීම නැවැත්වීම. ඒක තමයි අනුපාද නිරෝධය. එතකොට මේ මේ తত্ত্বය මේ ධර්මයන් පිළිබඳව ඇති වූයේ සිදු වූයේ මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම නිසා ඒ නිසා මේ අනුත්පාද නිරෝධයයි කියන්නේ කුමටද? ඒවාට නෙමෙයි නිවනට කියන්නේ අනුත්පාද නිරෝධය කියන්නේ නිවනයි කියන්නේ ඒ අනුත්පාද නිරෝධය. ඒකට කෙලසුන්ගේ අනුත්පාද නිරෝධයයි කියනකොට කෙලසුන්ගේ අනුත්පාද නිරෝධයයි කියන්නේ නිවන මිසක අනෙකක් නෙවෙයි. කෙලෙස් උපදින්නේ නැහැ ඊට පස්සේ. නිවන අරමුණු කොට කෙලෙස් උපදිනවත් කෙලෙස් උපදින්නේ මොන අරමුණු කොට? මේ ලෞකික සංස්කාරයන් අරමුණු කොට. නිර්වාණ ධර්මයන් අරමුණු ධර්මය අරමුණු කොට නේද? නිර්වාණ ධර්මය අරමුණු කරන්නේ නැහැ. ඒ කෙලෙස් වලින් ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නේ. ඒකට මේ නිවන ම තමයි අනුත්පාද නිරෝධය. ඒ මේ ඉතින් ඒ ශක්තිය නැති කිරීමම නෙවෙයි. ඒ කියන්නේ දැන් එහෙම ගත්තොත් නිර්වාණ රාශියක් දක්වන්නට වෙනවානේ. නේ? සංස්කාර දැන් අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධය එක නිවනක්. සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධය තව නිවනක්. එහෙම දක්වන්නට වෙනවා. එහෙම ගත්තොත් ඒ ඔක්කොගේම අනුපාද නිරෝධය නිවන් රාශියක් කියලා කියනවා. දැන් පටිච්චසමුප්පාදෙහි කිව්වත් තේරුම් ගන්නට ඕන අවිද්‍යාවගේ අපේස විරාග නිරෝධයයි කියන අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධය. උපන් අවිද්‍යාව කවුරුත් නැති කරන්නට ඕනේ නැහැ. ඇති වෙලා නැති වෙනවා. දැන් තිබෙන උපන්නා නම් යම් කිසි වේලාවක අපි ගනිමු අපට අවිද්‍යාව උපදින අවස්ථාව කුමක්ද? යම් කිසි අකුසල් සිතක් උපදින අවස්ථාවක්. යම් කිසි අකුසල් සිතක් උපදින අවස්ථාවේදී අකුසල් සිත සමග පවතිනවා මෝහය. ඒ අවිද්‍යාවගේ ඉපදීම, ඇතිවීම. ඒ ඇති වූ අවිද්‍යාව ඒ අකුසල් සිතත් සමගම නැති වෙනවානේ. ඒක නැති කරන්නට 아무තු උත්සාහයක් නොකළාම ඒක නැති වෙනවා. 아무තු උත්සාහයක් ගත්තත්